එතරම් ජනගාන හැටියට අපිට දැන් 10 දෙනෙක්ට වැඩේ ඉන්න ඕන. 125ක් ආවම අපිට පස් දෙනෙක් එන්නේ. සාකච්ඡා කරනකොට අපි විරෝධතාවය කිව්වා. ඊටවසම මේ අපිට මේ රටේ භාගයක් ඉල්ලුවේ නැහැ. අපිට ආසන හතරක් නෝර්ලිය මස්කෙලිය, ඒ වගේ කොළඹ බහුආසන, ඒ වගේ බදුල බහුආසන, ඒ වගේ කරලා අපිට 10ක් විතර නියෝජන කරන മന്ത്രിවරු එන්න පුළුවන් අපිට තමත් හොඳයි. මේක කතා කරනකොට සමහර එමතිවරු කියනවා මේක ජාතිවාදී කතා කරනවා කියලා. ඒතර මේක ජාතිවාදයක් නෑ. ඒක මේ ක්‍රමයේ ගියොත් අපිට අඩු වෙනවා ඉතින්. ඒක නිසා මේක සම්පූර්ණ අපි මේකට එකඟ වෙන්නේ මේකට විරුද්ධ වෙනවා.